ප්‍රතිවේක්ෂා දේශනා මාලාවේ 26 වැනි සතියේ 5 වැනි දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට අප සූදානම් වන්නේ. ආදීනව සංඥාව පිළිබඳව ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ සතියේ පුරාවට අපට කියා දෙන්නේ ඊයේ දවසේදී මේ පිළිබඳව ඔබට මතුවන ගැටලු වලට සජීවීව ස්වාමින්ද්‍රයන් වහන්සේ ඔබට විසඳුම් ලබා දුන්නා. ඉතින් අද මේ පිළිබඳව සමාජ කතිකාවත ගොඩනැංවීම පිළිබඳවයි ස්වාමින් වහන්සේ අපට දේශනා කරන්නේ. ඉතින් ඒ උදෙසා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 සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං සදාබුද්ධි සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිත සකස් කරගන්න ඕනේ මේ ජීවිත සකස් කරගෙන සසර සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියලා අදිෂ්ඨානය ප්‍රාර්ථනා හැම කෙනෙක්ම ඇති කරගන්න ඕනේ. සුපින්වත්නි අපේ අපේ ජීවිතයට අවශ්‍ය කරන මානුෂීය ජීවිතයක් ගෙවන අපිට ඒ අවශ්‍ය කරන උතුම් හැඟීම් මිනිසෙක් විදිහට ඇති කරගත යුතු උතුම් චේතනාවල් ඇති කරගන්න විශාල ලාභයක් ලැබිලා තියෙන වෙලාවක් තමයි බුද්ධ ශාසනයක් තියෙන කාලෙක මේ මිනිස්සෙක් වෙලා ඉපදිලා තියෙන වෙලාව බොහෝ දෙනෙකුට මේ අවස්ථාව ගිලිහෙනවා. විශාල පිරිසකට මේ බුද්ධ ශාසනය ගිලිහෙනවා. මේ තියෙද්දිම අපි දන්නවා අද ලෝකේ ගත්තොත් එහෙම කීයෙන් කී දෙනාද ඉපදිලා මැරිලා යන්නේ බුද්ධ වචනයක් ශ්‍රවණය වෙලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ශ්‍රවණය වෙන්නේ නැතුව වැඩි පිටසක් නියදෙනවා. ශ්‍රවණය වෙන අය අතරිනුත් අපි අපේ ලංකාව ගත්තොත් වැඩි දෙනෙකුට බණ ඇහිලා තියෙනවා බුද්ධං සරණං ගච්ඡාමි කියන වචනේ ඇහිලා තියෙනවා නමුත් ඉන් වැඩි පිරිසක් අපාගාමී වෙනවා ඒක තමයි ඇත්තම ඇත්ත తত্ত্বය ඒකයි ඇත්ත ඒක බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළ තියෙන දෙයක් ඉතින් අපාගාමී වෙන්න හේතුව සමහර අය බොහෝ පින්කම් කරන්න ගිහිල්ලා පවා හරියට පව් සිද්ධ කරගන්නවා නොහිතන ආකාරයට පව් සිද්ධ කරගන්නවා නිකම් මම උදාහරණයක් කිව්වොත් එහෙම විහාරස්ථානයකට පින්කම් කරන්න යන අය සමහර ලාවට ස්වාමීන් වහන්සේලාට අගෞරව කරොත් වෙන එකත් සාංගික දේපල පරිහරණය කරොත් ඒ වගේ තත්ත්වයන් තුළ එයාලට ලොකු පාපයක් සිද්ධ වෙනවා මොකද සාංගික දේපල මේ හාමුදුරන්ට අයිති එක අපේ හාමුදුරන්ගේ ලොකුකම වගේ එකක් ඒවට එච්චර මේ එකක්ද කියලා නෙවෙයි ඒක පූජා කරපු අයගේ තියෙන ගැටලුවයි එතන තියෙන්නේ අපි ඒක තේරුම් ගන්න ඕන කෙනෙක් හිතන්න පුළුවන් අපේ පින්නත් මේ මේවා මෙතර උතුම් කොට සලකන තත්වයකට පත් කරලා තියෙන්නේ. ඇයි අද කාලේ මේ වගේ දේවල් තියෙනවා. ස්වාමීන් වහන්සේ නමක් හම්බුනම අයින් වෙන්න ඕනේ. ඇයි ගරු කරන්න ඕනේ. ඇයි මොකද ඉතින් ආය තියෙන වෙනස. හරි මේ වගේ මේ වගේ සංකල්ප තියෙනවා නැතුවම නෙවෙයි. සමහර අයගේ සමහර අයගේ මේ වෙනකොට එවැනි සංකල්ප ඇති වෙලා තියෙනවා. ඉතින් එවැනි සංකල්ප තුල ඉන්න අය අපි ඒකට හේතුව හරියට කියන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. බුද්ධ ශාසනයක් රඳා පවතින්නේ දැන් මේ වෙනකොට කල්යාණ මිත්‍රයන් වහන්සේලා විදිහට ස්වාමීන් වහන්සේලා උපසම්පදා ස්වාමීන් වහන්සේලා නිසා සමහර වෙලාවට සමහර විහාරස්ථානවල පෞද්ගලිකව ගත්තාම පෞද්ගලිකව එක නමක් දෙනමකෝ කීප නමක් තැන් තැන්වල ඉන්න පුළුවන් ඊටාත්ම සමහර වෙලාවට සමහර අය කියනවා ගිහි අය ගෙවත් නැහැනේ මේ වගේ ගතිගුණ කියලා. ඉතින් ඒක ඒ දෙනම ගිය තුන්නමගේ නේද? නමුත් ඒ ස්වාමින් වහන්සේලා වුණත් ඒ විහාරස්ථානය ආරක්ෂා කරනවා නම් ඒ විහාරස්ථානයේ තියෙන පොත්පත් ටික ආරක්ෂා කරනවා නම් ඒක වෙනමම සායනසනම කඩින්න තැනක. එහෙම වුණොත් ඒ පොත්පත් ටික ඒ විහාරස්ථානයේ භාවිතා කරලා අනාගතේ යම් කිසි පිරිසක් එතන විශාල ධර්ම ප්‍රබෝධයක් ඇති කරවන්න පුළුවන්කම තියෙන අවස්ථා තියෙනවා. ඉතින් එතකොට අර රැක ගැනීම මහ පිටක් වෙනවා. අපි ඈත ඉඳන් එළියේ ඉඳන් කතා කරනවා වගේ නෙවෙයි විහාරස්ථානයේ ඉන්න ස්වාමීන් වහන්සේලා අපි නොදන්නම වුණාට මහා විශාල සේවාවක් සිද්ධ කරනවා සමහර විට තමන්ගේ ශරීරය පිළිබඳවවත් අඩුම ගානේ තකන්නේ නැතුව මහා කැපකිරීමක් කරන්න සිද්ධ වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේලාට. ඉතින් එවැනි ඔක්කොම ස්වාමීන් වහන්සේලා ටික ගත්තොත් එක පිටකට ගත්තොත් පොදුවේ. ඒකවල කවදයි දන්ද? සරියුත් මහරහතන් වහන්සේගේ, මුගලන් මහරහතන් වහන්සේගේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පටන් කිව්වම ඒ ඔක්කොමයි තියෙනවා. අන්න ඒ ඔක්කොටම කියලා මොකද මේ ශාසනය පවතින්නේ එවැනි මහා භික්ෂුන් වහන්සේලා පිරිසකගේ ගැලීමක් තමයි ශාසනය කියලා කියන්නේ. එතන හොඳ නරක වෙන්න පුළුවන් ඒක අදාළ නැහැ. පොදු වශයෙන් ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල හික්මෙන මහා සංඝරත්නය. අන්න ඒ සංඝරත්නය පොදු වශයෙන් ඒ ඔක්කොටම ලැබේවා කියලා සමහර වෙලාවට සමහර දේවල් සමහර අය පූජා කරනවා. ඒ හැමෝටම පොදුවේ පූජා කරනවා. ඒකට කියනවා සාංගික දානයක් දෙනවා කියලා. සංඝාවාසයක් හරි මොන හරි දෙයක් සාංගික කරලා පූජා කරන්නේ ඒ කටට කැප කරලා. එතකොට උන්වහන්සේලා විසින් නැවත සම්මුතියෙන් දෙයක් කැප කරන්නේ නැතුව අපි ගිහිල්ලා සාංගික කරලා තියෙන බුලත් විටක් හරි කියන්න බෑ. නේද? දැහැ ටිකක් හරි කියලා කියන්න බෑ ගිහිල්ලා අනවසරයෙන් සායන්හන්සලාගේ අවසරයක් නැතුව මේවා ගැනීමෙන් ගත්තොත් යම් හේකින් අපි නොහිතුවාට පූජා කරපු එක්කෙනාගේ තියෙන අනුභවය නිසාවෙන් මොකද වෙන්නේ බොහෝ බොහෝ පෞරස් වෙනවා. බොහෝ පෞරස් වෙනවා. ඉස්සර මට මතකයි අපේ සියලාච්චිලා ඒ ගැන කොච්චර සැලකිල්ලක් තිබ්බද කියනවනම් පන්සලෙන් එළියට යන වෙනම අයිනක තියෙන ගලක්. ඒ ගල තියෙන කකුල් පිහින්ද. පන්සල් භූමියේ තියෙන වැලියටයක්වත් කකුල ගෑවිලා එන්නේ නැති වෙන ඉස්සර අපි peer ගහකට එහෙම නගින්න ගියොත් එහෙම peer ගහ ගෙඩියක් හරි කඩන්න ගියොත් එහෙම දෙන්නේ නැහැ. පන්සලේ peer සත්තු කාලා ගියත් මිනිස්සු කන්නේ නැහැ. දුන්නොත් ඇරෙත්. හරිද? ඉතින් ඒකින්ද අපි දන්නේ නැතුව බොහෝ ශාසනය තුල ඉන්න අය දන්නේ නැතුව බොහෝ පව් බොහෝ පව් පව් රැස් කරගන්නවා. හරිද? ඒක හරීම ඛේදනීය තත්වයක්. අපි මේ දේවල් කතා නොකර ඉන්න බෑ. කතා කරන්න ඕන සමාජගත කරගන්න ඕන. හැම ස්වාමීන් වහන්සේ නමක තමන්ගේ චීවරය දරාගන්නේ නිවන් දැකීමේ අරමුණේ. ඒ චීවරය දරා ගැනීමේ තියෙන පරම අරමුණත් ඒකනේ. ඒ වෙලාවට කියන වැකියත් ඒ වගේ වැකියක් කියලා තමයි මම නිර්වාණ අවබෝධය සඳහා නිවන් දැකීම සඳහා මේ චීවරය දරා ගන්නවා කියලා. එතකොට ඒකට බාධා වෙන දේවල් අපේ සමහර ඇත්තෝ ගිහිලා සිද්ධ කරනවා. මොකද හරි අමාරුවෙන් හිත සකස් කරගෙන ඉන්න ස්වාමීන් වහන්සේ නමක් ළඟට අපි අපේ තරුණ දුවේ අසෝබන විදිහට අඳගෙන නේද? විහාරස්ථානයේ කරන සංවර නැතුව යෑමෙන් උන්වහන්සේලාගේ අර ඒකාග්‍ර කරගන්න සමහරට ඇත්තටම භාවනා කරන ගොඩක් සිත එකඟ කරගන්න උත්සාහ කරන කෙනෙකුට එක දර්ශනයක් ඇති එතකොට අපිට හිතේ ඉතින් ඒක උන්වහන්සේගේ වැඩේනේ. අපි අපේ වැඩේ අපි කරේ. ඒක ඒක වැරදි විදිහට ගත්ත එකට අපිට කරන්න දෙයක් නෑ. වැරදි විදිහට ගන්නේ නැති වෙන්න තමයි පන්සලක් හදාගත්තේ. එනිසා ගෙදරින් ඉඳිපුවනේ වැරදි හිතේ ගන්න නැත්නම්. අතර විහාරස්ථාන භූමියක් කියලා කියන්නේ ඒ වගේ සංවරව හැසිරෙන්න හේතුවක් තියෙන්නේ අන් අයට කෙලෙස් නූපදින විදිහට හැසිරෙන්න ඕන හින්දා. අන් අයට කෙලෙස් නූපදින විදිහට හැසිරෙන්න ඕන හින්දා. ඉතින් ඒකින්දා ඒ ගැන අපි තාමත්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද සැලකිලිමත් වෙන්න ඕනේ හැම වෙලේම ඒ විහාරස්ථානවල ගෞරවනීය තත්ත්වය ආරක්ෂා කරන්න. ඉතින් ඒවත් එක්ක ඒ ගැනම නෙවෙයි අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අපි කතා කරගෙන ආපු මේ දින දෙක වෙන් වෙන්නේ ඇත්තටම අපේ අපි නොකරපු කතාවක් කරන්න ඕනේ හින්දා. බැරි දවසක් නැහැ. බොහෝ විට මේ වසර අවසානය වෙනකොට අපි මේ ප්‍රත්‍යක්ෂ වැඩසටහන එක දිගට තියෙන වැඩසටහනක් නෙවෙයි එහෙම දිගට තියන්න අවශ්‍යතාවයක් නැහැ මේ වැඩසටහන ඉවර වෙනවානේ. ඉතින් ඒකින්ද මේ දින කීපය ගත වෙන්නේ මේ වසරේ අපි නොහිතපු දෙයක් නොකරපු දෙයක් කරන්නටයි. ඒතර අපි ඔක්කොමලා එකතු වුණොත් මේ දේ කරන්න බැරි වෙන්නේ නැහැ. එකතු වෙලා මේක කරන්න ඕනේ. ඒකයි නැවත නැවත නැවත නැවත නැවත නැවත අපි මේ ගැන කියන්නේ. හොඳයි. දැන් අපි බලමු අපි මේ මේ සතිය දිගනගත්ත මේ භාවනාව තුළ තුලින් අපි කොහොමද අපිට මොකද කරන්න තියෙන්නේ සමාජයේ කතිකාවතක් සකස් කරන්න මොකද කරන්න තියෙන්නේ කියලා. මේ ආදීනව සංඥාව ආරම්භ වෙන්නේ රුක්ක මූලගතව, අරඤ්‍යගතව, ශුන්‍යාගාරගතව කියලා. ඉතිපටිසං චික්කති. බහූ දුක්ඛෝ කෝ අයං කායෝ, බහූ ආදීනෝ. චක්කුරෝධෝ, සෝතරෝගෝ, ඝාන රෝගෝ, ජීවයා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ, කුච්චි රෝගෝ මේ විදිහට තියෙන 48ක් වෙච්ච ලෙඩ පිළිබඳව මෙනෙහි කිරීම. ඉතින් මේක කියනකොටම අපේ බොහෝ දෙනෙකුට අදහස තියෙන මේ වර්තමානයේ අපිට කරන්න පුළුවන් ලොකු වැඩක් තියෙනවා. මේ වගේ එකක් කියනකොටම මේ බුද්ධ දේශනාවේ තියෙන දෙයක්. කියනකොටම අපිට එකපාරටම දැසෙන අපෝ ඕකනම් වැඩක් වැඩක් නැති එකක් කියලා තමයි අපි තරුණ ළමයෙකුට හරි කිව්වොත් රෝග ගැන මෙනෙහි කරන්න කියලා මොන අහවල් දෙයකට මේ රෝග ගැන මෙනෙහි කරනවද? හරි අන්න ඒ වගේ අදහසක් තමයි සමහර විට අපිටත් ඒ වගේ අදහසක් කියන්න පුළුවන් ඒක නම් මහා එපා කරපු භාවනාවක් ඒක හරියන්නේ නැහැ මට නේද මට පංච උපාදානස්කන්ධය අනිත්‍ය ස්වභාවය ගැන භාවනා කරන්න තිබ්බම ඇති නේද හ්ම් ඒ වගේ මේ ගැඹුරු තැනකින්ම මේක පටන් ගන්න ඕනේ කියලා සමහරට අදහසක් තියෙනවා හරි එතකොට අපිත් දැන් අභිධර්මයේ කතා කරමින් ඉන්නවා මේ දිනවල සරලව අභිධර්මයක් ගැන අපි මේ ප්‍රත්‍යක්ෂ අවසානයේ කතා කරනවා මේ පිරිසත් මම අහපු හැටියට අභිධර්මය ගැන ගවේෂණශීලීව ඉගෙන ගන්න පිරිසක් විදිහටයි සඳහන් කරලා තිබ්බේ ඉතින් අපි ඔක්කොටම දැන් පුළුවන් එක්තරා කතිකාවතකට ඇත්තටම අද එන්න අපි ඔක්කොමත් එක්ක අපි අභිධර්ම කරුණු ඉගෙන ගද්දී එහි තුලින් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් වර්ධනය කරගන්න බැයිද නේද අනිවාර්යයෙන්ම පුළුවන් අනිවාර්යයෙන්ම පුළුවන් ඒකමයි අපි හැම වෙලෙම මතක් කරන්නේ ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න අභිධර්ම ඉගෙන ගැනීම ඉතාමත්ම වටිනාකමක් තියෙනවා ලොකු වටිනාකමක් තියෙනවා හැබැයි ඒක නොකර සිත් ටික ගැන චෛතසික ටික ගැන දැනගෙන කටපාඩම් කර ගැනීමෙන් තරහ මාත්‍රයක්වත් අඩු වෙනවාද අභිධර්ම පැත්තකින් තියන්නකො සූත්‍ර පිටකේ හරි කමන්නේ නේද එහෙනම් අපි අභිධර්මය හෝ සූත්‍ර පිටකය හෝ ඉගෙන ගැනීමේදී ඒ ඉගෙන ගැනීමෙන් අපේ කුසල සම්පත්තිය වර්ධනය වෙන්න ඕනේ. කුසල සිතක වර්ධනය සිද්ධ වෙන්න ඕනේ. කුසල් කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන ඒවා. ඒක අපි හොඳටම දන්නවා. එහෙනම් අපි දැන් අපිට දැන් පුළුවන් අදහසක් ඇති කරගන්න මේ කුසල සිතක් වර්ධනය කරගන්න අලෝභයක් ඇති කරගන්න අපිට මේ ආදීනව සංඥාව කියන එක ලැබෙන ලාභය මොකද්ද මොනවද මේ වෙන්නේ කියන එක සමාජගත කරගන්න පුළුවන්. අපි මේ ගැන කතා කරා. මේ වෙනකොටත් මේක සමාජය තුළ භාවනාව කියන්නේ මොකක්ද කියලා තේරුම් කරවන්න පවා හේතුවක් වෙනවා. අද කාලේනෝ ඔක්කොම පටන් ගන්න හදන්නේ ආර්ය භාවනාවෙන් පටන් ගන්න ඕනේ. එහෙමයි කියන්නේ. නේද? ඉතින් අද කාලේ තියෙන දේවල් ගැන කතා කරන්න කියලා කියහම හුඟක් කට්ටිය අපේ බෞද්ධයත්ව උකටලී වෙනවා. නේද මමත් එහෙමයි අත්‍තරම ඇයි මම මේවා මෙහෙම කියන්නේ මේ අයට තියෙන හැඟීම මම වෙලාවකට කියනවා කියලා මේ අය මට කියනවා අපිටත් ඒක තමයි තියෙන්නේ කියලා හරිද උකටලී භාවයක් තියෙන අපිට වැඩක් නැහැ අනුන්ගේ දේවල් අපි හරියට අපේ දේ කරපුවාම හරිනේ අපිට වැඩක් නැහැ එක එක්කෙනා ධර්මය ගැන කියන ඒවා නේද ඒවා ගැන අදාළ නැහැ අපි අපේ වැඩේ හරියට කරා නම් හරිනේ ඒක හරිම ඇත්තක් නමුත් ඒක හරිම ඇත්තක් වුණත් සමහර අය ඔන්න ඔය තියෙන අපේ තියෙන මේ උපේක්ෂා සහගත තත්ත්වයන් නිසාවෙන් ඒවා දීර්ඝ වර්ධනයක් බවට පත් කර ගන්නවා. හරි? උදාහරණයක් ගත්තොත් ආනාපාන සති භාවනාව කියන්නේ කුසල් ඉහළට ඇදීම සහ අකුසල් පහළට හෙලීම කියන ඔය මොන ආනාපාන සතියද හුස්ම දිහා බලාගෙන ඉඳලා මෙලෝ සංසාරේ වැඩක් තියනවද? ඒකෙන් ඇති වැඩක් වෙන්නේ නැහැ. ඒකින්ද ඔය කියන්නේ කුසල් ඉහළට ඇදීම සහ අකුසල් පහළට හෙලීම කියලා. අන්න ඒ වගේ අර්ථ දැක්වීම වෙනකොට අපේ කට්ටියව ඉක්මනට කවුද වැළඳගන්නේ ගැඹුරෙන් ධර්ම හොයන අය නෙවෙයි. ඒ කට්ටිය මේක කඩේමකට ගියාට පස්සේ මේ ආදීනව සංඥා තියෙන වටිනාකම හොඳටම දන්නවා. නමුත් කෙනෙක් එකපාරටම සාමාන්‍යයෙන් ධර්මයේ තුලට ප්‍රවිෂ්ඨ වෙන්න ඉන්න අහිංසක මිනිස්සු ඉන්නවා අපේ. දරුවෝ. ඒ කට්ටිය තමන්ගේ තමන්ගේ ජීවිත සංවර්ධනය කරගෙන දරුවෝ දරුවෝ සකස් කරලා වැඩිහිටි වීගෙන ටිකක් වයෝ වෘද්ධ වැඩිහිටියන් බවට පත් වේගෙන එන හොඳට හොඳට යමක් කල්පනා කරන්න පුළුවන් කාලේ එකපාරටම කිව්වොත් එහෙම ඔයා පැත්තකටලා ඉඳගෙන චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගහන රෝගෝ, ජීවයා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ කියලා මෙනෙහි කරන්න කිව්වොත් භාවනාවකට ආපු වෙලාවක මම. මෙයා මොනව කරයිද? මේ මොන විකාරයක්ද මේකෙන් ඇති පළක් නෑ කියලා අයින් වෙනවද නැද්ද? අයින් වෙනවමයි. ඉතින් එහෙනම් අපිට ඔන්න උතනදි තියෙනවා මේකේ තියෙන හැම වෙලේම මේකේ තියෙන හර පද්ධතිය පිළිබඳව හැම වෙලේම යමක් කියලා දෙන්න අසුභ භාවනාව ගැන කියලා දෙනවනම් මොකද්ද මේකෙන් වෙන්නේ කියන එක නිබඳව කිය යුතු තියෙනවා. ඒකට ආදීනව සංඥාව ගැනත් කියනකොට මොකද්ද මේකෙන් වෙන්නේ කියලා කිය යුතු තියෙනවා. අන්න ඒ වෙන දේ සමාජගත නැතිවීම කරන්න අපි උනන්දු වෙන්නේ නැති හින්දා භාවනාවකින් සිද්ධ වෙන දේ. භාවනාවකින් සිද්ධ වෙන දේ සමාජගත කරන්න අපි උනන්දුුනේ නැති හින්දා භාවනාවට බොහෝ දෙනෙක් ආහාර ගන්නවා. අභිධර්මයෙන් සිද්ධ වෙන දේ සමාජගත කරන්න අපි උනන්දුනේ නැති හින්දා අභිධර්මයේ බොහෝ දෙනෙක් පහර ගන්නවා. අභිධර්මයේ පල්ලෙහාට දාලා කතා කරනවා. පැහැදිලිවම අපි අපේ ජීවිතයට අභිධර්මය අපේ ජීවිතයේ ක්‍රියාකාරීත්වය අභිධර්මය තුළින් දකින්න පුළුවන් අනිත් ධර්මයන්ටත් වඩා වැඩියෙන් මේ ඇත්තක හොඳටම දන්නවා මම හිතන හැටියට හොඳටම දන්නවා නේද? ditthi visuddhi ඇති කරගන්න, සංකා වේතන විසුද්ධිය ඇති කරගන්න වැනි විසුද්ධීන් සම්පාදනය කරගන්නකොට අභිධර්ම දැනුම ඒ අතිමහත් වූ ප්‍රයෝජනයක් තියෙනවා. ඉතින් එහෙමනම් ආදීනව සංඥාව ගැන අපි අදහස ඇති කර විය යුතු වෙනවා. මොකක්ද මේ වෙන්නේ කියලා දැන් බලන්න අපේ පරම අදහසක් තියෙනවා කවදා හරි දුක් වලින් අයින් වෙන්න ඕන කියලා. දැන් මේකේ තියෙන කාරණාව තමයි බහූ දුක්ඛෝ කෝ අයං කායෝ බහුවාදින මේ ශරීරය බොහෝ දුක් සහිතයි. ඉතින් අපි අලුතෙන් කෙනෙකුට කියලා දෙනකොට අපිට බැරිද මේක එයාගේ ජීවිතයට ගැලපෙන ආකාරයට ආරම්භයක් ඇති කරවන්න ඕනේ. හිතන්න පොඩ්ඩක් උදේ නැගිට වෙලාවෙ ඉඳන් හැන්දෑවේ නිදා ගන්න වෙලාව දක්වා හරිද වැඩියෙන් තියෙන්නේ කායික වශයෙන් සැපද දුක්ද මම මේකට තරුණ අයට මෙන්න මෙහෙම ක්‍රමයක් කියනවා වෙලාවකට තරුණ අය අපිත් එක්ක භාවනා කරන්න අපි කියනවා එයාලා හුඟක් ප්‍රස්තාර ගැන දන්නවා ප්‍රස්ථාර කියන කවුරුත් දන්නවා ප්‍රස්ථාර කියන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ පොඩි කාලේ හතේ පන්තියේද අටේ පන්තියේ දුගන්න එකයි ප්‍රස්ථාර කියන්නේ ඔක මහ ලොකු දෙයක් නෙවෙයි. ඉතින් මම මෙහෙම කියනවා අපි හිතමු අපේ ශරීරයේ ඇති වෙන දුක් වේදනා වේදනා පිළිබඳ වේදනා කියන්නේ වේදනා જાති තුනයි සැප වේදනා දුක් වේදනා අදුක්කසක වේදනා හරි එතකොට හැම වෙලේම අපේ ශරීරයේ කොතනක හරි වේදනාවක් ඇති වෙනවා මොකද වේදනාව කියන්නේ ਸਰව චිත්ත සාධාරණ චෛතසිකයක් හැම හිතක් එකම ඇති වෙලා නැති වෙලා යන එකක්. එහෙනම් වේදනාව කියන එකක් හැම වෙලෙම තියෙනුනේ හැම හිතක් එක්කම. එහෙනම් එකක් හැම එකේ ඇති වෙලා නැති වෙලා යනවා. එක්ක එක සුඛ, එක්ක අදුක්ඛ සුඛ නැත්නම් දුක් වේදනාව. එහෙනම් මම කියනවා මේ අදුක්ඛ සුඛ කියන එක බිඳුවකට කියලා දාන්න ප්‍රස්තාරේ. හරිද? බිඳුවේ ලෙවල් එක. දුක් වේදනාව කියන්නේ ඍණ පැත්ත, සැප වේදනාව කියන්නේ ධන පැත්ත. දැන් ඔන්න ඔය වගේ තත්වයක් තියාගෙන උදේ ඉඳන් හැන්දෑව වෙනකන් අපි හරියට නිකන් අර මේ අර ශල්‍ය කර්ම වලට ගියාම පපුවේ ශබ්ද නැත්නම් හෘද වස්තු ස්පන්දනය මනින්ද ප්‍රස්ථාරයන් දෙන්නේ අන්න ඒ වගේ අපේ මනසින් අපි පොඩ්ඩක් අපේ සිද්ධි දෙක තුනක් අරගෙන හඳලා බලනවා ප්‍රස්ථාරයක් මොන ප්‍රස්ථාරයක්ද වේදනා ප්‍රස්ථාරයේ ප්‍රතිඵලය ගැන අපි කොයි විදිහටද ජීවත් වෙන්නේ කියලා බලාගන්න අපේ ශරීරය ආශ්‍රය කරගෙන වේදනාව ඇති වෙන තැන් හයයි චක්කු සෝත ගහන ජීවයා කාය මන කියලා දැන් අපි ඔන්න සූදානම් වෙන්නේ මෙන්න මේ එඳ හදන වෙන මාතෘකාවකට නෙමෙයි ගිහිලා තියෙන්නේ බහූ දුක්ඛෝ කෝ අයංකායෝ බහූ ආදීනෝ කියලා වෙන්නඳ වෙන්නඳ අපි කියන හරි ඔයා මෙන්න මේ වගේ වැඩක් කරන්න මේ වගේ පොඩ්ඩක් හිතන්න ප්‍රස්තාරයක් ගැන පොඩ්ඩක් හිතන්න කියලා හිතන්න කියලා එක සිද්ධියක් ගන්නවා සිද්ධියක් අරගෙන ඒ ඒ වෙලාවෙ ඉඳලා තියෙන වේදනාවල් ටික කැපද දුක්ද කියලා බලනවා. හරි. දැන් අපි සිද්ධියක් ගමුකෝ. උදේ පාන්දර මට හිතෙනවා මං ආදරය කරන කෙනෙක් දකින්න ඕන කියලා. එයා ඉන්නේ කිලෝමීටර් 10ක් විතර ඈත. හරිද? හිතිච්ච ගමන් මේ වේදනාව ඒ කියන්නේ අපිට ඒතකොට මනසේ වේදනාවක් ඇතිනේ. ඒක දකින්න ඕනේ, දකින්න ඕනේ, දකින්න ඕනේ දැන් පේන්නේ නැහැ. එහෙම හිතුනොත් එහෙම ඇති වෙන වේදනාව සැප වේදනාවද දුක් වේදනාවද? දැන් එහෙනම් ප්‍රස්තාරය තියෙන්නේ පල්ලහ පැත්තේ. හරිද? හරි නැත්නම් අපි ඔය හය පැත්තකින් වෙන එකක් ගමු මම ගන්න උදාහරණයක් ගමු මට උදේ පාන්දර හිතෙනවා මම පරණ කාපු මම කාලා තියෙනවා මී අඹ මට මී අඹ ගෙඩියක් කන්න ඕනේ කියලා මී අඹ කෑමේ ලොකු ආසාවක් ඇති වෙනවා හිතිච්ච ගමන් ලොකු දුකක් තියෙන මී අඹ නෑ පැත්ත පළාතේ හරිද එතකොට මේ ප්‍රස්තාවය තියෙන්නේ පල්ලෙහා පැත්තේ දැන් හරිද දැන් මම හැමතැනම හොයනවා දැන් දිගටම තියෙන්නේ කොහෙද පල්ලෙහා පැත්තේ මී අඹ නෑ හොයාගන්න ඊට පස්සේ කල්පනා කරනවා ඒ දිගටම තියෙන පල්ලෙහා පැත්තේ ඊට පස්සේ මම යනවා දැන් මී අඹ ගන්න කියලා යනකොට මගේ කකුල් පොළවේ වදිනවා නේද? ඊළඟට මහන්සි දාඩිය දානවා හරිද මේ මීයඹ කියලා මම කියවහම ජීවිතේ හැම සිද්ධියක්ම ගන්න එකක් විතරක් අපි අරගෙන ගමු ඒ හැම වෙලාවෙම කායික හෝ මානසික හෝ තියෙන්නේ දුක් වේදනා එහෙනම් ප්‍රස්ථාර තියෙන්නේ පල්ලෙහා පැත්තේ හරිද ඊට පස්සේ මම මේ මගේ යනකොට දකිනවා කවුරු හරි කෙනෙක් මීයඹ කනවා වෙන කෙනෙක් මීයඹ කනවා දකින එතකොට තවත් තවත් යටට යන්නේ නේද? ආයතර තවත් යටට ගියා. කොහොම ගියා මම මීයඹ ගොඩක් දකින්න කොහරි විකුණන්න තියෙනවා. හැබැයි ලොකු ගාණක් දාලා තියෙනවා. එතකොට ආය පල්ලෙහාට යන්නේ. මේව දැන් පල්ලෙහාමයි මේක තියෙන්නේ නේද? තිබිලා අන්තිමට මම මීයඹ ගන්නවා. ගත්තම චුට්ටක් උඩට යනවා. දැන් ගත්තා ඒ වුණාට පර්ස් එක ගැන මතක් වෙනකොට ආය පල්ලෙහාට යනවා. අනේ මන්ද කියලා අරගෙන ඇවිල්ලා මේක කපල බලනකොට පණුව එහෙම හිටියොත් හොඳට පල්ලෙහාට යනවා. නේද? විය හැකියාවන් මම කියන්නේ. නේද? ප්‍රස්තාරය හැම වෙලේම තාම යට අන්තිමට කපනකොටත් පල්ලෙහා නේද? හෝදනකොට කපනකොට ඔක්කොම කරනකොටත් පල්ලෙහා තියෙන්නේ යම් ප්‍රමාණයක උඩට ඇවිල්ලා අන්තිමට මේ දිවේ තොලෙන් දිවේ වැදිලා දිවයට රස දැනෙන වෙලාව එක පාරට මොකද වෙන්නේ? ෆුඩ් වෙනවා. උගුරෙන් පල්ලෙහාට ගිය ගම ආයෙ යට. දැන් යට ඉන්නකොට මට අතින්ද අමාරුයි. ඒකෙන්ද මොකද කරන්නේ? තව කෑල්ලක් දිවට දා ගන්න ඕනේ. එතකොට ආයසරයක් උඩට එනවා. ආයසරයක් යට වෙනවා. දැන් මම හිතුව කෑලි 15ක් විතර මට තියෙනවා. හරිද? දැන් මම කපලා තියාගෙන ඉන්නේ කෑලි 15ක් 20ක් 30ක් විතර තියෙනවා කියලා. දැන් හොඳයිනේ. දැන් හැම වෙලේම මේක තියෙන්නේ දෙපැත්තට මාරු වෙවි. උගුරෙන් පල්ලෙහාට යනකොටම පල්ලෙහාට එනවා. ආය දා ගන්නකොටම උඩට යනවා. මේ විදිහට තිබ්බ ප්‍රස්ථාරයේ එන්ඩෙන්ඩ එන්ඩෙන්ඩ එන්ඩෙන්ඩ දැන් මොකද වෙන්නේ? අඹ කද්දිම උඩට යන එක අඩු වෙනවා දැන් දබි කියන්නේ ඇති වෙනවා කියලා. නේද? එහෙනම් බලන්නකෝ අඹක් තියෙනවා, දිවක් තියෙනවා නේද? එතෙන්ට යදු හිතකුත් තියෙනවා. හැබැයි සැප වේදනා අඩු වෙනවා. දැන් අමාරුවෙන් හොයාගන්න පුළුවන්ම තියෙනවා. දැන් ඒකෙන් සැප වේදනා ගන්න. කවුරු හරි යාළ බලෙන් ඇවිල්ලා කනවා තව කෑල්ලක් කිව්වොත් එහෙනම් මොකද වෙන්නේ? යටපැත්තේ ආශරය. නේද? හොඳයි එහෙනම් එහෙම තත්වයක් ඒ විදිහ එකක් යනවා ප්‍රස්තාරේ. ගිහිලා ඉවර මොකද වෙන්නේ? ඉතින් දැන් කාලා ඉවරයි. දැන් බඩ ටිකක් පිරෙලා සැරයි වගේ ඇඟට නිකන් දැන් දුක් පැත්තේ, දිරෝණකම් දුක් පැත්තේ, දිරෙවට පස්සේ දුක් පැත්තේ <laughs> නේද? එහෙනම් මොකද අපි එක සිද්ධියක් ගත්තේ ඉන්ද්‍රියන් හයෙන්ම සැප ලැබෙන එකක් තමයි අඹ කියලා කියන්නේ. අඹ කියන්නේ කෑම කියන්නේ ආහාරය කියන්නේ. හැම දෙයක්ම හොමද නැද්ද? නේද? ඔය අපි එක සිද්ධියක් ගත්තේ ජීවිතේ හැම සිද්ධියක්ම හොමද නැද්ද? නේද හැම සිද්ධියකම තියෙන්නේ කොහෙද? ඒ සිද්ධිය අපේ ඉන්ද්‍රියට ඝස්තණය වෙන වෙලාවේ ඒකට අදාළ වස්තුව අපිට ගැටෙන වෙලාව විතරක් මේක උඩට යනවා. ඒක චුට්ටක් නැති වෙනකොටම පල්ලෙහා. අපි ඒකයි අර අර අපේ අම්මලා කරන්නේ අපි ගෙදර ගිහිල්ලා නේද අපි හිතමුකෝ පිටදැනක නැවතිලා ඉන්න දරුවෙක් නැත්නම් පිටරටක ඉන්න කෙනෙක් නැත්නම් ඈතක ඉන්න කෙනෙක් ගෙදර ඇවිල්ලා නේද අපි දන්නේ අපිට මේ මොකද්ද වෙන්නේ කියලා ගෙදර ඇවිල්ලා ආපු වෙලාවෙ ඉඳන් අම්මා සන්තෝෂයෙන් ඉන්න ඇත් එක්ක හැපි හැපි ඉන්න එනකොට ඒත් එක්කම අම්මට අර ප්‍රස්තාරේ පල්ලෙහාට පයින් හේතු උදේ යනවනේ ඉතින් කියලා හිතනකොටම ඉවරයි නේද ඊළඟට මේ ළමයා එනකම් බලාගෙන හිටිය එනකම්ම හිටිය දුකෙන් එතකම ප්‍රස්ථාරති විපල්හය දැක්ක ගමන් ලොකු සතුටක් ඇති වුණා. ආපු ගමන් මෙයා ටෙලිෆෝන් කෝල් දෙක තුනකමයි ඉන්නේ වැඩි කතා කරන්නේ නැත්නම් ආයෙ පස්සේ <laughs> නේද? ඊට පස්සේ හෙට උදේ ගොඩ දේවල් කරන්න කියලා අම්මා හිතාගෙන හිටියා. නමුත් මෙයා උදේම ගියා යාළුවෙක් හම්බෙන්න. ඉතින් එයාගේ ප්‍රස්ථාරේ උඩට දාගන්න එයා යන්නේ. නේද? එතකොට මෙහි හැම වෙලෙම පල්ලෙහා අන්තිමට ගෙදර ආව ගෙදර ගිහලා ලෑස්තිලා දැන් ටිකක් සන්තෝෂයෙන් ඉඳලා ලෑස්තිලා ආපහු යන වෙලාවේ ගේට්ටුව ළඟට වෙලා හරි වැට ළඟට වෙලා හරි ඈත නේද? දැන් බලන්න ඒ වෙලාවේ දුකයි ඈතට යන්න යන්න යන්න යන්න මෙයා පොඩියට පේන්නේ. අපි හිතමු ගෙහෙම නේද? එන්න එන්න එන්න එන්න ප්‍රස්ථාරක හොද වැටෙන්නේ. පහළට පහළට පහළට යනවා. අතනින් නොපෙනී යන මාත්‍ර එනකොට මේක ගොඩාක් පල්ලහැට ගිහිල්ලා ඇසලින් කඳුර කඩාගෙන යනවා. නේද? එතකොට මොකද්ද ඉතින් මේ වැඩේ තේරෙම? නේ? ඒතර අපේ ජීවිතය ගත්තොත් අපේ ප්‍රස්ථාරේ හුඟක් වෙලාවට තියෙන කොහෙද? ගොඩක් එහාට පලහට පල්ලෙහා. ඊට හපන් එකක් තියෙනවා ඒ තමයි සන්තෝෂයෙන් ඉන්න පුළුවන් කියලා ගෙන්න ගන්න ලෑස්ති කරගන්න වස්තු. හරිද ළමයෙක් හිතනවා කියලා බයිසිකලයක් ගන්නවා කියලා. බයිසිකලයක් ගත්තොත් තමයි මට සන්තෝෂයෙන් ඉන්න පුළුවන් කියලා. අන්තිමට බයිසිකලේ ගන්නවා. බයිසිකලේ තියෙද්දිම සන්තෝෂය නැති වෙනවා. ගෙයක් හදාගත්තාම තමයි සන්තෝෂයෙන් ඉන්න පුළුවන් කියලා ගේ හදන්න ගන්නවා. ගේ හදාගෙන ගේ තියෙද්දිම සතුට නැති වෙනවා. මේ ප්‍රස්තාරයට ඔය බාහිර වස්තු වලට මේ ප්‍රස්ථාරය උඩින් තියන්න පුළුවන් ටික වෙලාවයි. මොකද කියන්නේ? නේද? එහෙනම් ඊට අමතරව ඔය ඔය සාමාන්‍ය තත්ත්වයක්. හරිද? ඔය සාමාන්‍ය තත්ත්වය. ඊට අමතරව එක දිගට ප්‍රස්ථාරය යටම තියෙන කාලයක් එනවා. ඒ තමයි චක්කු රෝගෝ සෝත රෝගෝ ගහන රෝගෝ ජීවා රෝගෝ කාය රෝගෝ සීස රෝගෝ කන්න රෝගෝ මුඛ රෝගෝ දන්ත රෝගෝ කුච්චි රෝගෝ මේ කියන හැම ලෙඩක් හැදිච්ච වෙලාවේ ඉඳලම එක දිගට මේක කොහෙද යට ගැඹුරේ පතුලෙම තමයි දත් කැක්කුම කන් කැක්කුම නේද හ්ම් හිතලා බලන්න උණ නේද පිත්ත සමුත්ථාන ආබාධා වාත සමුත්ථාන ආබාධා සන්නිපාත ආබාධා මේ සෑම ආබාධයකදීම වේදනා ප්‍රස්තාරේ එයාට. අන්න එහෙනම් මෙන්න මේ தත්වයන් වලටපත් වෙන්න තියෙන ඉඩකඩ නේද? කොයි මොහොතකද කියලා කියන්න බෑ. අපි මේ සාකච්ඡාවේදී කිව්වේ මහා ඝන වනාන්තරයක දරුණු සත්තු ඉන්න සර්පයෝ, විසගෝර සර්පයෝ, එක එක මකුළුවෝ, කොටි, වලස්සු අන්න ඒ වගේ බොහෝ සත්වයෝ ඉන්න කැලේක මාව අතරමං වෙලා. හරි ඒ මදිවට ඒකේ නේද අඹ දඹ නාරං ඔය කොමත් වෙනවා <laughs> මේවා දකිනවා ඉතින් අලි ඉන්නවා නේද මං මං මොනවා කරයිද අරවත් කඩා ගනි කඩා ගත්තට හැම වෙලේම තියෙන අදහස මොකද්ද වැඩේ වේද දන්නේ වැඩේ වේද දන්නේ වැඩේ වේද දන්නේ කියලා අදහස මොකක්ද මේ මේ ගෙඩි ආදී දාසිය රස විඳිනවාට වැඩිය මට මේ කැලෙන් පැන ගන්න තියෙනවනම් වඩා හොඳයි මොකද මේ වයින් ලැබෙන මේ පුංචි සතුට වගේ නෙවෙයි අලියෙක් කවදාවත් මාව පොඩි කරලා පාගලා දානවා නේද සිංහෙක් කොටියෙක් આવොත් මාව මස් කරනවා හ්ම් කුළුහරකෙක් આવොත් මට ඇනලා දානවා සර්පෙක් ගහන්න පුළුවන් ඉඩකඩ වැඩි කටු අකුල් දරුණු කටු අකුල් තියෙන ඒවා පැටලෙන්න පුළුවන් ඒ වගේ අර gedi කනවා තමයි ඉඳලාම නේද බඩගින්නට කනවා අනේ මේක කනකම්වත් මට ජීවත් වෙන්න වේද දන්නේ නැහැ එහෙම භයානකමක් තියෙනවා කියලා ඒ භයානකමෙන් අත මිදීම සඳහා කැලේ ඉන්න කෙනා සම්පූර්ණයෙන්ම සූදානම් වෙනවද නැද්ද නේද ඇයි මේ කැලේ තියෙන භයානකම දන්නේ නැහැ මොකක්ද මේ කැලේ මේ කැලේ තමයි මේ ශරීරය කියලා කියන්නේ. හරිද? එතකොට මේ ශරීරයේ තියෙන ඉන්ද්‍රියන් ටිකෙන් ලැබෙන මාත්‍රී අර උඩට යන සැප වේදනා ටික තමයි අර පළවැල කියලා කියන්නේ. නේද? එතකොට මේ කැලේ ඉන්න මට යම් කිසි කෙනෙක් ඉන්නවා අර වගේ දරුණු කැලේක ගහක් හම්බෙලා ඒක පළවෙනි දෙන්න එහා පැත්තෙන් අලින්ගේ සද්දෙත් ඇහෙනවා. සද්දය ඇහෙද්දිම මේ ගහ උඩට වෙලා ඉන්නනම් අපේ මනසට මොන වගේ මනසෙක් කියලාද කියන්නේ? මහා මෝඩ තකතිරු මිනිස්සෙක් මොකද මේ මනුස්සයාට තේරෙන්නේ බයේ බයෙන් අර අඹ ගහට වෙලා ඉන්නවා අර පැත්තෙන් අලින්ගේ සද්ද එනවා බේරිලා දුවන්නේ නැතුව කියලා අපි කියනවා ඒ වගේ මේ භයානක ශරීරය මේ ශරීරයෙන් ලැබෙන මාත්‍රීය සැපය ගැන අපිට හිත හිත ඉන්නවා මේ ශරීරය පිළිබඳව නේද භයානකකම දැනෙන්නේ නැහැ භයානකම දැනෙන්නේ නැහැ කොයි වෙලාවෙ කොතන අලිය ගහින්ද නැහැ කොතන කොටිය හපයිද නැහැ වගේ නේද? ඇහි වෙන්න පුළුවන්, කනේ වෙන්න පුළුවන්, නාහේ වෙන්න පුළුවන්, දිවේ වෙන්න පුළුවන්. කොයි මොහොතක මේක මහා වේදනා ගුලියක් බවට පත් වෙයිද නේද? මේක තියෙනවා ඊයේ පොඩි හාමුදුරුව මතක් කරා අපේ ධම්මදේව හාමුදුරුව මේ ඕපක්කමිකා ආබාධා කියන තැන පාර යන පාර යද්දි කවුරු හරි අපිට කරදර කරොත් වාහනයක හැප්පීම පවා. හිතලා බලන්න මේ තරුණ අයට සමහර වෙලාවට මාස 3ක් විතර මෙහෙම කෙලින් මෙතනින් කම්බියක් දාලා මේ පැත්තට ඇදලා අතින් කම්බියක් දාලා ඇදලා නේද කොන්දේම ආබාධ ඇතුන හදන්නවනේ හෙල්ලෙන්නේ නැතුව ඉන්න ඕනේ. හිතන්නකො හෙල්ලෙන්නේ නැතුව මාස 3ක් ඉන්නවා කියන්නේ. නේද? හෙල්ලෙන්නේ නැතුව මේක විනාඩි 10ක් ඉන්න බැරුව නටනවා අපි මේ මේ භාවනා කරන්න ගියාම නේද? <laughs> එතකොට කොච්චර අපහසුද කොච්චර පීඩාකාරීද නේද? එකතෙන් වෙලා ඉන්න ජීවිතයක් කියලා කියන්නේ කොච්චරනම් නේද? ඇඟේ කෑලි කපලා දාලා නොඒකුත් ආකාරයේ තත්වයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන නේද? පිළිකා, බගන්දලා වගේ රෝග ගත්තහම ඒවා අතිමහත් වූ දුක් සහිත රෝග. අතිමහත් වූ දුක් සහිත රෝග. ඉතින් මේ රෝග ගැන අපි කතා කරා මේ සතිය මුලදී. ඉතින් දැන් මේවා මෙනෙහි කළ යුත්තේ ඇයි කියන එක දැන් පැහැදිලි. නේද? කැලේ දරුණු කැලේ ඉන්න කෙනාට කැලේ තියෙන පළතුරු කකා ඉන්න කෙනාට කැලේ භයානකම තේරෙන්න ඕනේ. භයානකම නොතේරුණොත් මොකද වෙන්නේ? ඒකෙන් අයින් වෙන ක්‍රමය හොයාගන්නේ නැහැ. හරිද? ඒකෙන් අයින් වෙන ක්‍රමේ හොයාගන්න හිත දෙන්නේ නැහැ. අර පළතු ඒ කරලා අන්තිමට ලොකු පීඩනයකටපත් වෙනවා. ඒ මදිවට වැරදි වැඩ කරනවා. නේද? වැරදි වැඩ ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනා වාචාදී බොහෝ දේවල් සිද්ධ කරන්න පින්නන්නේ. සිද්ධ කරන්න වෙලා තියෙන්නේ ඔන්න ඔය කියන ඇත්ත తත්වය දන්නේ නැති නිසාවෙන්මයි. ඇත්ත తත්වය දන්නේ නැති හින්දා අර භුක්ති විඳීම සඳහාම නේරවා කරන්නේ. නිකන් නෙවෙයි. භුක්ති විඳීම සඳහාමයි කරන්නේ. ඉතින් එහෙනම් ඔන්න ආදීනව සංඥාව ඇති කරගන්න මේ රෝග ගැන මෙනෙහි කරන්නේ මෙන්න මේකටයි කියලා කාරණාවත් එක්ක පැහැදිලි කරලා දෙන්න පුළුවන්කම තියෙන්න ඕනද නැද්ද? නේද? ඈ නැත්තම් නිකම්ම අපි හිතමුකෝ නිකන් දැන් දරුවෙක් එනවා කවුරු හරි දරුණ කෙනෙක් එනවා භාවනා මධ්‍යස්ථානයේට ආපුහම අපි එයාට කියනවා නේද? හරි අද ආදීනව සංඥාව කියලා මම හරි ඉස්සෙල්ලා කිව්වා වගේ අර ඔය කාරණා ටික පැහැදිලි කරන්නේ නැතුව කිව්වොත් එයාට ඇත්තටම වැඩක් වෙන්නේ නැහැ. වැඩක් වෙන්නේ නැහැ. වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද මේකත් එක්ක එයාලා ලොකු ගැටලුවකටපත් වෙනවා. මේක මහ විකාරයක්, මේක මහ කෝලමක් කියලා දැනටත් තියෙන ලොකු චෝදනාවක්. ඒ තමයි දුක් ගැන කතා කරන එක තමයි බුද්ධ ශාසනය කරන්නේ. මේකට වඩා නැහැ කියලා. එතකොට අපි මෙච්චර උපේක්ෂා සහගතව මම හෙට ඒ පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු ඉන්නවා. අපි මෙච්චර දේවල් වර්ධනය කරගෙන උපේක්ෂා සහගතව කටයුතු කරනකොට මේ වෙනකොට ලංකාවේ රාවයක් සකස් කරමින් ඉන්නවා සිංහල බෞද්ධකම තියනකම් මේ රට දියුණු කරන්න බෑ කියලා. හරිද? සිංහල බෞද්ධකම තියනකම් මේ රට දියුණු කරන්න බෑ කියලා. ඒක තමයි ඒ තමයි මේ පිරිස් හදන අලුත් අලුත් ක්‍රමවේද. එතකොට ඒවා අභිභවා යන්න නම් අපි මොකද වෙන්න ඕනේ? අපි බොහොම විද්‍යාත්මක වෙන්න ඕනේ. අපි බොහොම තර්කානුකූල වෙන්න ඕනේ. නේද? අපි බොහොම ශක්තිමත් වෙන්න ඕනේ. හරි ශක්තිමත් අපිට යමක් තර්කානුකූල පෙන්වන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අපිට අනිවාර්යෙන් පෙන්වන්න පුළුවන්කම තියෙන මෙන්න දිනු වෙන ක්‍රමය. මේ මොකද මෙහෙම කියන්නේ? එහෙම කියන්නේ ඇයි මේක තමයි අපිව බිඳවන්න, අපිව පහත් කරන්න, අපිව නැති කරන්න තියෙන එකම ක්‍රමවේදය. මේ අවුරුද්දේ මේක වෙනවා කියලා මම හොඳටම දන්නවා. හරිද? ඒකයි අපි ප්‍රත්‍යක්ෂ වැඩසටහන දුරදිග බලලා ආරම්භ කරේ. අපි බණ අහන ගමන්, භාවනා කරන ගමන් නේද? අපිට පුළුවන්කම තියෙන්න ඕනේ අපෙන් පොඩි යුතුයකමක් සිදු කරන්න. මට මේ ශාසනය රැකිලා අද වෙනකන් ආවා. මේ ශාසනය අතුගා දැමීමේ වැඩපිළිවෙල ආරම්භ වෙලා ඉවරයි. ආරම්භ වෙලා තියෙන්නේ. ඒ සඳහා තමයි ධර්ම විකෘති කිරීම ස්වාමින් වහන්සේලා කියන දේ නේද? ස්වාමින් වහන්සේලාගේ යම් මතයක් ඉදිරිපත් වෙනකොට රටට ඉස්සරින්දන් ඒවා පිළිපැද්දා. නමුත් ඒවා දැන් පිළිපදින්නේ නැති තත්වයකට පත්වෙමින් තියෙන්නේ ඔන්න ඔය කියන බෞද්ධයන්ගේ තියෙන මේ අපි පැත්තකට වෙලා ඉන්න ගතිය වැඩි හින්දා අපි බොහොම උපේක්ෂා සහගතයි අපි බොහොම හොඳයි අපි බොහොම කාරුණිකව මෛත්‍රියෙන් නේද අපි පොඩ්ඩක් හිතලා බලන්න මම හැමදාම කියන දේ තමන්ගේ પરම්පරාව ගැන හිතන්න පොඩ්ඩක් නරකය කොතර අඩුවෙන්ද ඉන්නේ නේද අපි බලන්නේ නරකය නැතුව නෙවෙයි ඉඳලාමත් ඉන්නවා නමුත් මේ මහා විකාර වැඩ කරන අය ඉතාම අඩුයි අල්පයි හුඟක් අය තමන්ගේ පවුලේ අයට හොඳට සලකලා පුළුවන් පුළුවන් විදිහට නේද හැම දෙයක්ම කරලා සාධාරණ ජීවත් වෙලා මැරට යන ස්වභාවයක් තියෙනවා. අපේ හුඟක් දැන් එක එක්කෙනාගේ වෙන වෙන වෙන වෙන හැවොත් මගෙත් ඇතුළුව අපි කියනවා ඒක. නේද? අපේ પરම්පරාවේ මම ගිහිව ඉන්න කාලේ પરම්පරාව එක එක් දෙනෙක් හිටියා. ඒ තාම නරක වැඩ කරන වැඩි දෙනේ වැඩි දෙනෙක් හොඳයි 180ක් ගත්තොත් හොඳයි 90ක් ගත්තොත් ඒත් හොඳයි නේද ඉතාලම කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් එහෙනම් ඒ විදිහට හිතලා බලලා ලංකාවම ගත්තා ලංකාවේ මිනිස්සු බොහොම හොඳ මිනිස්සු ඉන්නේ. නමුත් අපිට තියෙන ප්‍රතිචාරය අපි ගැන ලෝකේ තියෙන මතය වෙනස් එකක්. ඒ ඔක්කොටම හේතුවයි අපි එකමුතු වෙලා හඬක් නගන්නේ නැතිකමයි හඬක් නගන්නේ නැතිකමයි මේකට හේතුව. ඒ ගැන අපි හෙට කතා කරන්න කියලා. මේකට මේවා වර්ධනය වුණේ අපේ පින්වත්නි මේ ධර්මය ප්‍රචාරය වෙද්දී මේවාට අපි කාරණා සහිතව කතා කරන්න ව්‍යක්ත විනීත විසරද බහුශ්‍රද ධර්මදර උනේ නෑ. ඊළඟට පරමත ධර්මයෙන් විසඳාලන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා නිස්සද්ද වින්ද කියලා නේද දේශනා කරේ. පරමත ධර්මයෙන් විසඳාලන්න කියලා. ඊළඟට විනයේ තියෙන කාරණාවකුත් මම මෙතෙන්ට ගන්නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අධිකරණයක් ඇති වුණාම අධිකරණයක් කියන්නේ ගැටලුවක් කියන එක. අධිකරණයක් ඇති වුණාම ඒ අධිකරණය නැති කරගන්න භාවිතා කරන ක්‍රම අතර තියෙන එකක් තියෙනවා. යමක් වැසිය යුතු නම් ඒක ඒ ප්‍රශ්නේ විසඳෙන්න යමක් වැසිය යුතු නම් ඒක වහන්න ඕනේ. යමක් විවර කළ යුතු නම් විවර කරන්න ඕනේ කියලා. ඒතකොට මේ දෙකම නොකර හිටියොත් ඒක වැරද්දක්. ඒ ගැටලුව උඩුතුනවා. එහෙනම් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මේ වෙනකොට යමක් විවර කළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි හැමදාම ඉස්සත් වෙලා ඉඳලා හරියන්නේ නැහැ. මේවා සම්ප්‍රදායික භාවනාව කියලා අයින් කරන්න පුළුවන්කම නැහැ. පංච උපාදානස්කන්ධයෙන් පටන් අරන් එකපාරටම භාවනාවක් කරන්න බෑ. ඒවා කියන්නේ කවුද? අනුපස්සනා කියන එක දන්නේ නැති අය. අනුපස්සනාව කියන්නේ මොකක්ද? අනිත්‍යානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා ආදී වශයෙන් තියෙන විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා මේ විදිහට තියෙන අනුපස්සනා කියන්නේ මොනවද? යමෙක් තමන්ගේ సంతාණයෙන් තමන්ගේ සිතෙන් පරමාර්ථ ධර්මයන්හි අනිත්‍ය අත්දකින්න පුළුවන් මට්ටමකටපත් වෙන කාලය එනකොට කියනවා කියන්නේ රූපේ අනිත්‍ය. දැන් අපි කියව වේදනාව ගැන. නේද? ඔය වේදනා ප්‍රස්ථාරය හරියට ප්‍රස්ථාරය කියලා කිව්වට ඒක මේ ලොකු වැරද්දක් නෙවෙයි. ඒක යම්කිසි අදහසක් ගන්න පුළුවන් එකක්. ඒක හැම වෙලෙම ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක් තියෙන එකක්. ඒක අඛණ්ඩව මෙහෙම තියෙන එකක් නෙවෙයි. මේ ප්‍රස්ථාරය අතනම කියනවා මොන ප්‍රස්ථාරයක්ද? අර මේ බා chart එකක් වගේ එකක් නේද? ඒ කියන්නේ ඒක හැම වෙලෙම අර මෙහෙම එක දිගට තියෙන එකක් නෙවෙයි හැම වෙලෙම ඇති වෙලා නැති වෙලා යන එකක්. ඇත්තටම එහෙම බැලුවොත් එහෙම එහෙම එකක් තමයි. එහෙම එකක් අඳින්න පුළුවන් නම් ඇත්තටම නැතිවීම නැතිවීම නැතිවීම නැතිවීම තියෙන නිබඳව වෙනස් වීම තියෙන එකක්. ඒතර වේදනාව කියන පරමාර්ථ ධර්මය කෙරෙහි අපේ අවධානය යොමු කරගෙන අන්න ඒකේ අනිත්‍ය දකින්න කෙනෙක් අනිත්‍ය දකින්න අවස්ථාව වෙනකොට අන්න කියනවා අනුපස්සනාවක් කියලා. එතකොට මේ අනුපස්සනාව කියන එකට සමවදින්නේ නැතුව කෙනෙකුට ධර්ම අවබෝධ වීමක් වෙන්නේ නැහැ. ඊට මෙහා තියෙන ලොකු ලොකු කෑලි. අම්මා කියලා ගත්තොත් එහෙම අම්මා අනිත්‍යයි කිව්වට අම්මාගේ තුල ඊට වැඩිය පොඩි පොඩි දේවල් වගේ තියෙනවා. අම්මා කියන වස්තුව ඉස්සෙල්ලා අම්මා කියන වස්තුව අනිත්‍යයි කියලා දැක්ක කෙනාට තමයි අම්මාව බිඳගත්තට පස්සේ. එතන තියෙන්නේ මොනවද රූප වේදනා සංඥා සංකාර විඥාන. එහෙම ගැලීම් පහක් තියෙන්නේ. ඒ ගැලී නැත්නම් නාම රූප දෙකක් කියලා ගන්නකො ඉස්සෙල්ලා නාම රූප දෙකට පරිච්ඡේද කරගත්ත කෙනෙකුට තමයි ඒ දෙකේ වෙන් වෙන් වශයෙන් වෙන් වෙන් වශයෙන් ඇතිවීම නැතිවීම අත්දකින්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් එහෙම අත්දකින්න මට්ටමට එන්න නම් ඉස්සෙල්ලා මේ ඕලාරිකව තියෙන මේ ලොකු ලොකු දේවල් වලින් අත මිදෙන්න ඕනේ. මේ ශරීරය පිළිබඳව තියෙන ආදීනව සංඥාව ප්‍රබලව නැගෙනකොට මේ ශරීර පිළිබඳ තියෙන ආසාව තුරන් වෙලා යනවා. හරිද? භාවනා කරන අම්මලා සමහරලාට මට කියනවා මුණු පුරා හම්බුණාට පස්සේ මගේ භාවනාව ඔක්කොම නැති වුණා. මාව ඒ පැත්තට ඇදිලා ගියා. දැන් මට නැතුව ඉන්න බෑ. කියලා එක දවසක් ඇවිල්ලා ලේලි උසන් ගිහිල්ලා අන්තිමට දැන් තරහ වෙලා. දැන් මෙයා අඬනවා ඉවරක් නැතුව. මං එහම මොකද යන්නන්නේ? මේ මුණුපුරාට හරි ප්‍රශ්නයක් ඇති. මං හා මුණුපුරාටද ප්‍රශ්නේ නැත්නම් ආච්චිමටද ප්‍රශ්නේ? <laughs> බලනකොට කාටද මේ ප්‍රශ්නේ? ආච්චිමට ප්‍රශ්නේ. මෙහෙ තියෙන ප්‍රශ්නේ බලනකොට. හරි. ඉතින් කියනකොටම තේරුණා මෙයා. මට ඇත්ත තමයි හඳුරන්නේ. මං තමයි හිත හදාගන්න ඕනේ. මෙතන එයාට ඇති ප්‍රශ්නයක් නැහැ. යව හිනා වෙවි ඇති දෙල්ලම් කර කර ඇති නේද? කියලා. ඉතින් ඒ වගේ මේ මුණුපුරු ශරීරය දැක්ක දවසේ ඉඳන් මහා දුක්ගොඩක පහළ වීමක් වුණා. නේද? එයා කකුල් හොල්ලනවා, එයා කෑ ගහනවා, එයා ඉවරක් නැතුව වේදනාවෙන් දඟලනවා, එයා අනිත් පැත්තට හැරිලා කෑ ගහනවා, මේ පැත්තට හැරිලා කෑ ගහනවා. ඉවරක් නැතුව ගෙදර ගෙන ආපු වෙලාවෙ ඉඳන් මොකද කීස් කීස් කීස් ගාලා නේද? ඉවරක් නැතුව කෑ ගහන්නේ මොනවද? දුක් ගොඩක පහළ වීමක්. දුක් ගොඩක පහළ වෙනවා. අපි ඒ වුණාට කොහොමද ඒක දිහා බලන්නේ? නේද? අවුරුද්දක් දුක් විඳාම අපි පාටි එකක් දෙනවා. අවුරුදු දෙකක් දුක් විඳාම නේද? තව පාටි එකක් දෙනවා. ඔය වගේ නේද? අපි ඇත්තටම කරන්න ඕන අනේ අම්මේ අවුරුදු 50ක් දුක් විඳලා අපේ අම්මා අවුරුදු 50ක් දුක් විඳා කියලා නේද? තමයි ඒක මතක් කරලා දෙන්න ඕන හරි විදිහට නම්. නමුත් කරන්නේ නේද? එතකොට එහෙනම් මේ තියෙන චින්තනය අනිත් පැත්ත හැරිය යුතු බව මේ සඳහා අපි මොකද කරන්න ඕනේ? එකිනෙක එකිනෙක එකිනෙක අරගෙන මේ අධික දුක්වලම එදීදී එදීදී ඉඳ තියෙන අවස්ථා උදා වෙන්න තියෙන ඉඩකඩක් මෙවැනි ශරීරයක මට තියෙනවා. මේ හම්බෙලා තියෙන ශරීරේ කොයි වෙලාවෙ කොතනින් ප්‍රහාරයක් කළ වේවිද කියලා කියන්න බෑ. ඇත්තම කියනවා නම් බයේ ඉන්නේ නේද? විශේෂයෙන් දැන් ඔය දියවැඩියා වගේ හැදිච්ච අය බයේ ඉන්නවා. කොතනින් කොයි වගේ මොන වගේ රෝගයක රෝගයක් මේකෙන් ඉස්මතු වෙද දන්නේ නැහැ. ඉතින් ශරීරෙන් ශරීරයේ ගිහිල්ලා මොකද කරන්නේ? තාම කොටි පැන්නේ නැද්ද? අලි පැන්නේ නැද්ද කියලා නේද? ගිහලා වකුගඩු වෙනම බලනවා, ආත්මා වෙනම බලනවා, ඔක්කොම පරීක්ෂා කර කර බලන්නේ. මොකද තාම මුකුත් වෙලා නැද්ද? හොඩුවාවක් තියෙනවා. තාම හොඳට ඉන්නවද මේක කියලා බලන්න වෙලා තියෙනවා. ඉතින් මේ හැම වෙලාවකම අපිට ওই අදහස තියෙනව නම් නේද? අපි කොහෙටද බර වෙන්නේ? ඒතර පුංචි එකාව දකිද්දිම අපිට ඒ අදහස තදින් තියෙනවා නම් අපි ඒවට නැඹුරු වෙන්නේ නැඹුරු වෙන්නේ නැහැ. එහෙනම් මේක මේවා අපි හොඳින් සමාජගත කරන්න ඕනේ. ඊළඟට ඔව්වා බල බල ඔව්වා බල බල ওই විදිහට එක එක ඔය 10ක් 15ක් 40ක් මෙනෙහි කර කර කොහෙද චිත්ත ඒකාග්‍රතාවයකට යන්නේ කියලා කෙනෙක් කියන්න පුළුවන්. හරි. එතකොට ඒවට උත්තර දෙන්න අපි දැනගන්න ඕනේ. මෙහෙනවා මේ බලනවා නේද කියලා මේක තුලින් ඇති වෙන්නේ මේවා එකිනෙක එකිනෙක මෙනෙහි කරනකොට මම අර හැමදාම කියන උදාහරණය ඔක්කොම ඒ උදාහරණය පාවිච්චි කරන්න මොකද්ද අපි කියන උදාහරණය අපේ හිතේ ස්වභාවය නේද හිතේ ස්වභාවය තමයි අපි යනවා පාසලකට පාසලේ ඉංග්‍රීසි විෂය දන්නවද කියලා බලන්න කියලා මට කියනවා පරීක්ෂා කරගෙන එන්න කියලා. ඔක්කොම ළමට හැබැයි කියලා යන්නේ මේ ළමයින්ට වැඩි ඉංග්‍රීසි බෑ කියලා. මම මොකද කරන්නේ? මේ ළමයින්ට ඉංග්‍රීසි බෑ කියලා කියනවා. දැන් බෑ කියන හැඟීමකින් යන්නේ. ඊළඟ පළවෙනි ළමයාත් එක්ක කතා කරනවා. එයාට පුළුවන්. මට සිතුවිල්ලක් එනවා. මෙයාට පුළුවන් කියලා. දෙවෙනි ළමයාත් එක්ක කතා කරනවා. එයාටත් පුළුවන්. දැන් මට සිතුවිල්ලක් එනවා. මෙයාටත් පුළුවන් කියලා. දැන් ඒ දෙක වෙන වෙනම කතා කරපු ගමන් ඒ දෙකම හේතු වෙලා ප්‍රත්‍ය වෙලා මොකද වෙන්නේ මට සිතුවිල්ලක් එනවා දෙන්නටම පුළුවන් කියලා එක සිතුවිල්ල නේද තුන්වෙනියත් එක්ක කතා කරනවා එයාට පුළුවන් දැන් තුන් දෙනාටම පුළුවන් කියලා එක සිතුවිල්ලක් එනවා අන්තිමට මම ගෙදර එන්නේ අර ඔක්කොම පරීක්ෂා කරා එක සිතුවිල්ලක් අරන් ගෙදර එනවා මොකද්ද ඔක්කොටම පුළුවන් කතා කරනකොට ඔක්කොටම පුළුවන් බලන්න දැන් මම ඒ ඔක්කොම වෙනුවට හදාගත්ත එක හිතයි. මොකද්ද? ඔක්කොටම පුළුවන් කියලා එක සිතා. මම තැන් තැන් තැන් තැන් තැන් තැන් තැන් තැන් තැන් තැන් වල පරීක්ෂා කරා. අන්තිමට එක හිතක් ඇවිල්ලාද නැද්ද? එහෙනම් චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගහන රෝගෝ, ජීව රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ මේවා කියද්දී ආදීනව ආදීනව ආදීනව ආදීනව ආදීනව ආදීනව බොහෝ දුක් බොහෝ දුක් කියන අදහසම වර්ධනය වෙන අන්තිමට මොකද වෙන්නේ? මේ මුළු ශරීරයේම රෝග ආකාරයක් මේක මහා ඝන වනාන්තරයක් මේක භයානක වනාන්තරයක් වගේ එක හැඟීමක් එනවා මේක මහා භයානක දෙයක් කියලා. හරිද? එහෙම ආවට පස්සේ ඔන්න මට දැන් මුළු ශරීරය ගැනම එක සිතක් පහළ වෙලා. ඒක වෙනවමද නැද්ද? ඒක වෙනවමයි. හරියට මෙනෙහි කරොත් ඒක වෙනවමයි. ඒත් එක්ක මට අම්මා මතක් වුණා. එයා ගැනත් ඒ වගේම අදහසක් කරනවා අපේ අම්මේ මන් දැන් මේ මේ වයසේදී එහෙමනම් ඒ පැත්ත දැන් මටත් ඇටිය ඝනම වනාන්තරයක් ඒක මහා භයානක සත්තු දැන් ඉන්නේ කොයි වෙලාවෙ කොයි වෙලාවෙ නේද මේ ඒ වගේ කියන්නේ මොකද භයානක සත්තු හැදිලා තියෙන දැන් ඒ කියන්නේ අත් රිදෙනවා කකුල් රිදෙනවා නේද කොන්ද රිදෙනවා නේද එද වයසයි කියන්නේ එන්න එන්න වැඩි එහෙනම් ඒ වගේ අන් අයගේ ශරීර මතක් වෙද්දි තමන්ගේ ශරීරය මතක් වෙද්දි එහි තියෙන බොහෝ දුක් සහ ආදීනව මතක් වෙනවා මතක් වෙනවා ඒ එක හැඟීමකට එනවා ඒ හැඟීමත් එක්ක ඇත්තටම උපදින නිබ්බිදාවක් මොකද්ද කලකිරීමක් ඒ කලකිරීම කියන්නේ මේ අඬන දොඩන කලකිරීමක් නෙවෙයි. වැඩක් නැහැ. නේද? වැඩක් නැහැ. කොතනද බලාපොරොත්තු වෙන්නේ? බුදුරජාණන් වහන්සේට වක්වත් මේ ශරීරයෙන් ගැලවීමක් තිබුණේ නෑ. ලෝහිත පක්ඛන්තිකා කියන රෝගේ වැළඳිලා අන්තිමට නේද? කකුත්තා නදිය ආසන්නයේ පුංචි නදියක් ළඟ ක්ලාන්ත වෙලා නේද? සතපෙලා හිටියා. නේද? එහෙනම් මේ ශරීරයෙන් කාටවත් ගැලවීමක් නෑ. මෙවැනි ශරීරයෙන් අත මිදීමට නම් මම මේ දුක්ඛත් අයින් කරන අරියස්ථායක මාර්ගයේම වඩන්න ඕනේ කියලා ඒ හැඟීම ප්‍රබලව ආපුවාම පින්නන්නේ මේ ශරීර ගැන තිබුණා වූ යම්කිසි සුබ හැඟීමක් තියෙනවා නම් මතක් වේ මතක් වේ ඒවා ගැන සුබ අදහසක් තිබුණා සැප වේදනා ඇති වෙන අදහසක් තිබුණා නම් ඒවා යටපත් වෙලා මේ මුළු ලෝකෙම මිනිස්සු මේ වගේ මහා දුක් ඇති මහා දුක් ඇති ශරීර දරාගෙන එහාට මෙහාට යන විදිහ ගැන Tamanට අදහසක් තියෙන ඒකත් එක්ක මොකද වෙන්නේ හිත ගොඩාක් එකඟ වෙනවා හිත ගොඩාක් එකඟ වෙනවා හරිද හිත ගොඩක් එකඟ වෙනවා ඒක මේ කරපු විදර්ශනාවක් තුලින් ඇති වෙන ඒකාග්‍රතාවයක්. හරිද? එතකොට මේකත් එක්ක ඇති වෙන්නේ සමත සමතයක් ඇති වෙනවා විදර්ශනාවකුත් එක්ක. ඉතින් අන්න ඒ චිත්ත ඒකාග්‍රතාවය වෙනද ඔය සුළු භාවනාවකින් ඇති කරගන්න චිත්ත ඒකාග්‍රතාවයක් වගේ නෙවෙයි. අම්මා අසනීපුණාට මේ චිත්ත ඒකාග්‍රතාවය නැති වෙන්නේ නැහැ. තාත්තා අසනීපුණොත් මේ චිත්ත ඒකාග්‍රතාවය වැඩි වෙනවා. තමන් අසනීපුණොත් මේ චිත්ත ඒකාග්‍රතාවය වැඩි වෙනවා. ඇයි? අර හැඟීම තවත් ප්‍රකටව දැනෙන්න පටන් ගන්නවා. හරිද කැලේ තියෙන භයානකම තවත් ප්‍රබලව දැනෙන්න පටන් ගන්නවා මේකත් එක්ක එහෙනම් ඒක කැඩෙන සමාධිය නෙවෙයි ඉතින් ඒකින්ද අපි බලන්න ඕනේ හැම වෙලේම කල්පනා කරලා මේ નિયම තත්වාකාරයෙන් මේ ජීවිතය අවබෝධ කරගන්න මේ වගේ කමටහන් වල ලොකු මේකක් තියෙනවා ඕකෙන් එහාට ඇතිවන චිත්ත ඒකාග්‍රතාවයත් එක්ක පින්වත්නි විතක මම නාම කොටසේ විතරක් රැඳෙනවා විතක මම නාම රූප දෙකේම රැඳෙනවා ඒ කියන්නේ විතක කය සංසිඳනවා කය සංසිඳනවාම නාමත් එක්ක විතරයි විතක දෙකම තියෙනවා එතකොට දෙකක් එකට තියෙනකොට විතක එකක් විතරක් එක්කනම් ඉන්නේ එහෙනම් මට දැනෙන්න පටන් ගන්නවද නැද්ද මේ දෙක දෙකක් කියලා මෙච්චර කල් නොදැක්ක අත්දැකීමකට එන්න පුළුවන් හරිද ඒක අත්දකින්න දෙයක් එහෙම නැතුව මේ මේ වෙන් වෙන් වශයෙන් අරගෙන මනසින්ම දකින්න දැන ඒක අත්දකින දෙයක්. මොකක්ද අත්දකින්නේ? දෙන්නෙක් එකට ඉන්නවා. අපි හිතන්නේ එකට තියෙන්නේ කියලා. හ්ම්. ඒතර අපි හිතමුකෝ එකට තියෙන එකට පැක් කරලා තියෙන මොන හරි පාසලයක් තියෙනවා. මේකේ මොන හරි එකයි තියෙන්නේ කියලා අපි හිතන්නේ. ඉතින් කවුරු හරි මේක කඩලා අපි තාම හිතන් ඉන්නේ ඇතුලේ එකයි තියෙන්නේ කියලා. කවුරු හරි මේක කඩලා එකක් අරගෙන මට වෙනම පෙන්නනවා. හරි. ඊට පස්සේ ආය දෙකම එකට පෙන්නනවා. ආය එකක් වෙනම පෙන්නනවා. ආය දෙකම එකට තියලා පෙන්නනවා. එතකොට මම දැනගන්නවා මේක මේක මොකද එකක්මයි පෙන්වන්නේ අපි හිතමුකෝ නිල් පාටයි කොළ පාටයි නිල් පාටක වෙනම පෙන්වනවා නිල් පාටයි කොළ පාටයි දෙකම එකට පෙන්වනවා ආය නිල් පාටක වෙනම පෙන්වනවා නිල් පාටයි කොළ පාටයි දෙකම එකට පෙන්වනවා කොයි වෙලාවත් කොළ පාට කරන් පෙන්වන්නේ නැහැ හරි ඒක පැත්තකින් තියන්නකෝ එහෙම ප්‍රශ්නයක් නැහැ එකක් වෙන් කරලා පෙන්වපු ගමන් මට තේරෙනවා මෙතන තියෙන්නේ දෙකක් කියලා ඒ වගේ ඔය වගේ කුමන හෝ කමඨහනක් අරගෙන භාවනාවක් කරලා කරන කෙනාට කයෙන් සම්පූර්ණයෙන් සංසිඳිලා නාම කොටස වෙනම දැනෙන ගානට ආපුවාම විතක නාම කොටස විතරක් දැනෙනවා. කයක් නැති බව තේරෙනවා. විතක කයයි නාම කොටසයි දෙකම දැනෙනවා. එහෙනම් හොඳට එයාට එයාට වැටහෙනවා තේරෙනවා මෙතන දෙකක් තියෙන්නේ මොනවද? නාම රූප දෙකක් තියෙන්නේ කියලා තේරෙනවා. ඇත්තටම නාම රූප පරිච්ඡේදය කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකත් එක්කින් පසු ඒකේ ලක්ෂණ පිරික්සන්න පුළුවන්කම තියෙනවා. මේ ලක්ෂණ පිරික්සන්න අවශ්‍ය කරන අවස්ථාව සකස් වෙන්නේ වේදනාව වෙනම එකක් කියලා දැනෙන්නේ ඒ ආකාරයට හිතපු කෙනෙකුට මම ඒකයි හැමදාම කියන්නේ දත් කැක්කුම කියන එක හරිද නේද දත් කැක්කුම කියන එක හරිද කියන්නේ දත නම් කක කියන අපිට කියනවා මගේ දත කක කියනවා දත් කැක්කුම කිව්වට කමන්නේ අපි කියනවා මගේ දත කක කියනවා කියලා නේද දතද කක කියන්නේ දත කක කියනවා නම් මේක ගලවලා පැත්තකින් තිබ්බම දත නටන්න ඕනේ නේද මේ කකියන වෙලාවෙවත් අඩුම තරමේ අධික කැක්කුම තියෙන වෙලාවවත් මේ දතේ එකදු අංශුවක්වත් මේ කැක්කුම විඳිනවද නේද කැක්කුම විඳින්නේ මේ දතේ තියෙන එකදු රූප මාත්‍රයක්වත් මේ කැක්කුම විඳින්නේ එහෙනම් දත කියන්නේ වෙනම එකක් වේදනාව කියන්නේ වේදනාව කියන්නේ වෙනම එකක් වේදනාව කියන්නේ සකස් වීමක් මේ සිතද නෑ සිත කියන්නේ විඥානයයි නේද මේ ඒ විඥානය හැදෙන්න හේතු වෙන අන්නේ වූ ක්‍රියාවක් විඥානයත් එක්කම හටගන්න. අයි අපි හොඳටම දන්නවා වේදනා, සංඥා, සංකාර ආදී තියෙන සතරචිත්ත සාධාරණ චෛතසිකේ චෛතසිකේ ලක්ෂණය මොකද්ද? සිතත් එක්කම ඉපද සිත උපදින තැනම ඉපදී සිතත් එක්කම නැති වෙලා යන සිත ගන්න අරමුණම ගන්න දෙයක් තමයි එහෙනම් වේදනාව කියන්නේ. ඒක නැතුව හට ගැනීමක් ඇතර නැහැ. එහෙනම් මේ දත කියන්නේ එකක් වේදනාව කියන්නේ වෙනම එකක් මට ඒක දැනුන්නේ නැහැ මම මෙතරකල් කියන්නේ දතකක් කියනවා කියලා. ඉතින් ඒක තමයි අනිත් එක හැබැයි ඉතින් මේ වේදනාව හටගන්නේ නැහැ දත නැත්තම්. ඒ ස්පර්ශය කියන්නේ ඔය තුනේම එකතු වෙන නිසා. එහෙනම් දත ගලවලා දාපම වේදනාවක් නැතුව ගියා. හරිද? එතකොට මම කියනවා දත් තමයි කකියාවේ. ඒතර මං හරි මෝඩයා. ඇයි? දතත් නේද? දැන් දැන් දැන් අපි ගත්තොත් ඇහත් රූපයත් කියන දෙකම ඕන දෙකමත් විඥානයේ තුනේම එකතු වෙන තමයි මේ සම්පස්සජ දුක් වේදනා හෝ සැප වේදනා හටගන්නේ මම මම කියන විදිහට මට අරක හින්දා තමයි මේ ඔක්කොම කියලා. ළමයා හින්දා දුක් වේදනා ඇති වුණා කියනවා හරිද එතකොට? නෑ ළමයි හින්දා දුක් වේදනා ඇති වෙන්නේ නැහැ මෙහි තියෙන ඔක්කොම ප්‍රශ්න ටික. ඉතින් ඒකින්ද අපේ ජීවිතය අපිට નિවරදිව අවබෝධ කර ගැනීම සඳහා මෙවැනි භාවනාවලින් ලැබෙන ඵලය පිළිබඳව අපි සමාජගත කරන්න ඕනේ. සමාජයට නේද ආදීනව සංඥාව භාවනාව කිවිතර කරනවා කියන එක මම හිතන්නේ කෙරෙන්නේ නැති වැඩක් අනාත්ම සංඥාව හුඟක් අය කරන්නේ නැහැ මම ඒක අනාත්ම සංඥාවට ලොකු ලොකු තල්ලුවක් යොදලා දෙන්නේ අනාත්ම සංඥාවට එච්චර වටින දෙයක් හුඟක් කට්ටිය කරන්නේ නැහැ ඉතින් අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය මොනවද මොනවද බෞද්ධ විදිහට අන්තිමට මේ මෑතක් වෙනකන් දැන් නම් ටිකක් ලොකු උනන්දුවක් තියෙනවා ඉතුරු වෙලා තිබෙන්නේ මොනවද අනිත්‍යයි අසුභයයි මෛත්‍රියයි නේද බුද්ධානුස්සතියයි නේ බුද්ධාංශයට අඩුයි මෛත්‍රිය තමයි තියෙන්නේ මෛත්‍රිය කියලා තියෙන්නේ බොරු මෛත්‍රිය නේද <laughs> බොරු මෛත්‍රිය කියන්නේ ඔය සීල සත්‍ය දිට්ඨිය ප්‍රයසුපත්ය නිදුක් යාන රෝගය සුපත්ය ඔහොම කියන එක ඉතින් ඒවයින් අපිට අදාළ ලොකු උත්කෘෂ්ඨ ඵලයකට එන්න බෑ ඒවා හරියට දැනගෙන හරියට ක්‍රමානුකූලව කරගෙන යනවා නම් ප්‍රතිඵල නොලැබෙන්නේ නෑ කරන්නම පුළුවන් ඉතින් ඒකින්ද අපි අවධාරණය කරලාද කියන්නේ කරන්නම පුළුවන් කියලා පුළුවන් පුළුවන් හින්දානේ කියන්නේ. ඔක බුදුරජාණන් වහන්සේගේ වචනේ නේද? පුළුවන් හින්දායි මම කියන්නේ බැයි නම් මම කියන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඉතින් ඒකින්ද අපි මේ උතුම් ධර්මය තුල සමාජය තුල ජීවත් වෙන්න පවා අපේ ජීවිතේ ජීවත් කරවන්න කෙනෙකුට මේ ඇත්ත දැනෙනවා නම් මේ ශරීර පවත්වා ගැනීම සඳහා හොරකම් කරයිද? මේ ශරීර පවත්වා ගැනීම සඳහා සත්තු මරයිද? මෙවැනි දුක් සහිත ශරීරයක් පවත්වා ගැනීම සඳහා කාමයේ වර්ධව හැසිරේද බොරු කියයිද කේලම් කියයිද ඒවා අඩු වෙනවා එහෙනම් මේ සමාජය තුල තියෙන සියලු ව්‍යසනයන් නැති කරන්න බෞද්ධ එකකම පාවිච්චි කරත් ඇති හරිද එකදු ක්‍රමයක් පාවිච්චි කරොත් හොඳටම ඇති ඉතින් ඒකින්ද අපි දැඩි අදහසක් ඇති කරගන්න ඕනේ දැඩි දැඩි අදහසකින් මේ කටයුතු සම්පාදනය කරගන්න ඕනේ මේ ජීවිතය සාර්ථක කරගන්න සතර සූපත් කරගන්න අපිට මේ උතුම් ධර්මයේ කොච්චර හේතු වෙනවද මේක තත්ත්වාකාරයෙන් ඇත්ත తත්වයෙන් අන් අයට කියලා දෙන්න හේතු සහගතව අද අපි කතිකාවතේදී කතා කරන්නේ හැමෝටම තියෙන යුතුයකම තමයි අපි දැනගෙන යම් දෙයක් ඒ දැනගත්ත දේ නිවැරදිව කාරණා සහිතව කාරණා සහිතව යමක් වෙන්නේ කොහොමද කියලා නේද පියවරෙන් පියවරට යමෙකුට මේක කියලා දෙන්න ක්‍රමානුකූලව දැන් පටන් ගන්න ආරම්භ කරන්න හරිද මේක එහෙම නැත්තම් මේ ධර්මයේ විකෘති කරන්නන් විසින් මොකද කරන්නේ? ඒ වගේ තැන් වලට ප්‍රහාර එල්ල කරලා ඒ එල්ල කරලා එයාලගේ අර තියෙන ආකර්ෂණීයව කියන්න පුළුවන් අවසාන ඉලක්ක ගැන ආකර්ෂණීයව කතා කරන්න පුළුවන්. ඒවා ගැන විතරක් කතා කරලා එතෙන්ට විතරක් කට්ටිය අල්ලගෙන ඊටාම විකාර රූපීව මේ ධර්මය විනාශ කරන වැඩ පිළිවෙලට අරගෙන ඒ ගැන අපි හෙට දවසේ බොහොම වැදගත් කාරණා කිහිපයක් තියෙනවා සාකච්ඡා කරන්න බෞද්ධ උරුමය තුලින් ඒ සඳහා ඉද ලබා ගන්නමින් අද දවසේ අපේ ධර්ම සාකච්ඡාව මෙතන නිමාවටපත් වෙනවා. නිවසේ ඉඳලා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරපු පින්වන්ත අයට ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන අවස්ථාව ලැබුණේ මේ මැදිරියට ඇවිල්ලා අද දවසේ මේ ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්වන්ත පිරිස නිසාවෙන් ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. මිය පරලෝකියත් අන් මේ පින් අනුමෝදන් වේවා. හැම දිනෙකටම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය උතුම් අවබෝධය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති